අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආනත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීම අපි ඉතින් ඉල්ලා සිටිමු පීතිලක් මහත්තයාගෙන් ලිඛිත පත්‍ර සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කළ දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දින පරයන්ක භාවනාවේ අත්දැකීම් පරයන්කයට වාඩි වී ඉරියව්වට සිත යොමු කළමි. ටික වේලාවකින් හුස්ම දැනෙන්නට හුස්ම දැනෙන්නට විය. නාස්පුඩු පුරවාගෙන හුස්ම ඉහළට යන බවත් උඩුතල පිරිමැදගෙන හුස්ම පහළට එන බවත් සතියෙන් නිරීක්ෂණය කළමි. ක්‍රමයෙන් හුස්ම තුනී වී ගියේය. ටික වේලාවකින් ශරීරයේ තද වේදනාවක් පැන නැගීය. එය දෙස සතියෙන් ප්‍රතික්‍රියාවකින් තොරව බලා සිටීමේ බාධාවකින් තොරව ආනාපානයටද සතිය යොමු කළ හැකිය. වේදනාව පහව විය පසු හුස්ම රැල්ල නැවත තුනී විය. ටික වේලාවකට පසු අසහනකාරී හැඟීමක් සිතේ ඇති විය. පරයන්කෙන් නැගී සිටින ලෙස හිත යෝජනා කරන්නට විය. මේ සතියෙන් දැකගතමි. ආනාපාන සතියේ රැඳී සිටියේ ටික වේලාවකින් නැවතත් තද වේදනාව මුහුදු රැල්ල වදින්නාක් මෙන් නැවත නැවත ඇති විය. වේදනාවක් සමග ශරීරය පුරා තද රස්නයක් ඇතිවිය. මේ සියල්ල සතියෙන් නිරීක්ෂණය කළෙමි. ආනාපාන සතියට යාමටද බාධාාවක් නොවිය. වේදනාව සතියෙන් දරා ගැනීමට හැකියවීම පිළිබඳව සතුටකින් පරයන්කයෙන් නැගිට්ටේය. පරයන්ක භාවනාවේදී මෙවැනි වේදනා දැන් නිතර අත්දකින්නේ නැත. මෙසේ වේදනාවන් මතුවන්නේ කෙලස කෙලස් වැගිරීමට නැතොත් ඡය වීමටද. මෙම අත්දැකීමට මා ක්‍රියා කළ ආකාරය නිවැරදිද? එසේ නොමැතිනම් නිවැරදි මාර්ගයේ පහදා දෙන මැනවි. තෙරුවන් සරණයි. ඇත්තටම අර වේදනාව විචේ ක්‍රියා කරපු ආකාරය නම් බොහොම හොඳයි. ඊට වැඩිය අර මේ මොනවත් නැති වෙලා නැගිටින්න හිතන ගතිය, එපා වෙන ගතිය දැක්කනම් ඒක භාවනා විශාල දියුණුවක්. අපි හුඟක් වෙලාට අපේ වැඩ නතර කරන්නේ අපිට ඇඟටත් නොදැනි. අපි නිකන් තල්ලු කරලා දාන. ඒක හොඳටම පේනවා පරියන්කේ ඉන්නකොට. ධක්මනේදිත් නොවෙනව නෙවෙයි ඇති කියලා හිතනවා. ඒ ඇති කියලා හිතන්නේ කිසිම බාධාවක් නැති වෙලාවට. නිකම්ම සලුවක සාදාලා නැගිටලා දාන. නැගිටලා බලුවට පස්සේ ඇයි නැගිටි කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නැගිටින්න ඉස්සලා දැක්කන්න පුළුවන් නම් දැන් මේ එපා වීමයිලා තියෙන ඒක තමයි බුදුචාන්සේ විරාගය කියලා කියන්නේ. භාවනා දින ධර්ම වලින් ශ්‍රේෂ්ඨම ධර්මය තමයි විරාගය. ඉතින් විරාගයනකොට අපි නැගිටලා යනවා. කවදා හෝ දැන් මට ඇවිල්ලා තියෙන එපා වීම විරාගය මට ඇවිල්ලා තියෙන කම්මැලිකම මොකද්දෝ තල්ලුවකින් උඩ දාන. ගසල විශ් කළා දාන. ආන්නෝක දැක්ක දවසේ තේරෙයි අපි මෙතෙක් කල් මේ නිවනට යන්න තියෙන දොර කොච්චර ඕනකමෙන් වහගෙන තියනවද කියලා. ඒ නිසා එහෙම වෙද්දි දැකගෙන නැගිට කමන නොදක නැහිටෙනද කමන්නේ. මෙන්න මෙහෙම තල්ලුවක් තියෙනවා මොනම බාධාවක් කරන්න නැති වෙලාව අපිට ඉන්න දෙන්නේ නැහැ. ඉතින් ඇතුලෙන් කියනවා මොනවා හරි කරපන් කියලා. මොනවා හරි ව්‍යාපෘතියක් කරන් තාන. මොනවා හරි ගොරබෙරක දොරුකමක් එනවා. ඉතින් ඒ වෙනුවට තප්පරයක් ඉන්න පුළුවන් නම් පුදුමාකාර තීරමක් කරගන්නේ අපේ පෞරුෂත්වයට මොකද්ද අපිට තියෙන ගැරන්ටි හැවක් තරම්වත් පෞරුෂත්වයක් තියෙනවා බලුවමනයක් තරම්වත් පෞරුෂත්වයක් තියෙනවා මොනව කරනවද දන්නේ කරදර නැති වෙනකොට ඉබේම විසිකොල ගන්න ඊට පස්සේ ඉතින් අපි ඊගාව එකත් එක්ක පටලැවෙනවා නැත්නම් පැටලෙන්නේ ඉස්සල්ලා මේ භාවනා කරනකොට මේ අර එපා කරවලා සලුව ගසා දාලා නැගිටින වෙලාව බලාගෙන ඉන්න පුළුවන් නම් බලන්නේ ඉස්සර දකින්නවනම් අඩුවන්නේ මෙහෙම දෙයක් හැමදාම මට පරියන්කේ වෙනවා කියන එක දැක්කනම් ඊට පස්සේ හරි ලේසි යෝගාචරයට හැතරෙන්නේ. ඉතින් ඒක ගැන විතරයි මම කතා කරන්නේ. වේදනාව පිළිබඳව යන විදිහටම දිගටම කරන්න. ඒක පිළිබඳව එහෙම සැක උපදවන දෙයක් නැහැ. අන්නතර කම්මැලිකම එන හැටි දැක ගන්න පුළුවන් නම් ඒක විශාලම ආලෝකය කියලා මතක තියාගන්න ජීවිතේ. භාවනාවේ. අවසරයි ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය වඩමි. පර්යංක ආරම්භයේදී හුස්ම ඇතුල් වීම පිටවීම හොඳින් සිහි කළ හැකිය. ඇතුළවන හුස්මේ ස්වභාවයත් පිටවන හුස්මේ ස්වභාවයත් කාලය ගතවන විට වෙනස් වේ. අවසාන විනාඩි 20 දී පමණ හුස්ම ඉතා කෙටි වේ. වේගයෙන් සිදුවේ. ඉන්පසුව හුස්ම නොදෙනියයි. නාසිකාග්‍රයක් සොයාගත නොහැක. මුහුණ ප්‍රදේශයේ බොඳ වූ චිත්‍රයක් මෙනි. ඉන්පසුව කුමක් කරන්නදයි මට නොතේරේ. මහත් අපහසු තත්වයකින් පසුව සිත වෙනත් අරමුණකට ගොස් සතිය පැවැත්වීම නවතී. මීට ප්‍රථම පර්යංකයකදී හුස්ම නොදෙනී ගියාට පසුව හදවතේ නාසි නාඩි වැටීම සමග සිත එකඟ විය. හද ගැස්මෙහි ස්වයංක්‍රීය බව වැටහීම මිහිරි අත්දැකීම් විය. මුළු ලෝකයේ සමගම මිත්‍රශීලී හැඟීමක් ඇති විය. හුස්ම නොදෙනී ගිය තවත් පර්යංකදී කටට කෙල ගලා එන්නට විය. එය මහත් කරදරයක් වූ අතර මම භාවනාව නවතා දැමුවෙමි. ලැජ්ජා සහිත හැඟීමක් නිසා මේ ගැන කමඨහන් ගුරුවරයෙකුට නොදන්වා භාවනාව නැවැත්වෙමි. ගෞරවයෙන් යුතුව උපදේශ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ හාස්‍යමුසු මනහර වස ව්‍යක්ත විශාරද දේශනාවන්ට සවන් දෙන්නට මෙලව සිටින බොහෝ දෙනාට වාසනාව ලැබේවා. හදපිරි බැතියෙන් වන්දනා කරමි. සාදු. මේකෙත් අර ඉස්සෙල්ලා ලියුමයි භාවනා කරන යනකොට මොකද්ද දැනුතු එපාවීමක් එනවා. මේ කෙලවුන් එක හැම වෙලාවෙම කටේ හිදෙනවා. මේ වෙලාවේ ඒක විශාල ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මොනවා හරි මැසික හොත් විශාල ප්‍රශ්නයක් කරගන්න. ඒ කියන්නේ කැඩෙන දීගේ හේවනල්ලත් ඇදට පේන වෙලාව. මෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය කියලා දැක්කනම් අපි මෙච්චර කාල දුක්ඛ සත්‍ය කොච්චර මග ඇරලා තියෙනවද? මේක දුක්ඛ ආර්ය සත්‍ය. මොකද මේක මග අරලා අපි අහන බැරිද නිවන් දකින්න කියලා. කිටි ක්‍රම නැද්ද කියලා අහනවා. මේ හැමදාම සිනාසිසි මුකුළු පපා එනවා දුක්ඛ සත්‍ය. එනකොට අපි කියන දැන් බෑ. යන්න පස්සේ එන්න මට වෙන වැඩක් තියෙනවා කියලා මේ එන දුක්ඛ සත්‍යට සාදර වුණා නම් වැඩි කල නටන්න ඕනේ නැහැ. ඒකත් වැඩමුළුවේ පළවෙනි දවසේ කිව්වට ඔක තේරෙන්නේ නැහැ. කරගෙන කරගෙන යනකොට දවස් 10ක් විතර හිටියනම් හිතන කොච්චර ඔකට අපිට මුණ දෙන්න පුළුවන් වෙනවද කියලා. මොන නැවත නැවත කොච්චර කියාවිද කියලා. ඒකට සභාවටම කොච්චර ඒක මේ සුබ ලකුණක් වෙයිද කියලා. කවදාකවත් බණකදී ඇහිලවත් තියනවද කියලා මෙහෙම එකක්. මේ දුක්ඛ සත්‍යයි මේ එන්නේ මේ විරාගයයි මේ එන්නේ රාගය අනිත් පැත්ත මේක ඉවසපන් මේකට පෞරුෂත්වයක් තියාගන්න ඉලැස්සලා ඵලයන් කියන එක ගත්තනම් අපිට කොච්චරක් වෙලා තියෙනවද මැරෙන්න ඉස්සෙල්ලා මේක දිරව ගන්න ඉතින් ඒව ප්‍රශ්න කරගෙන මේ දරන්න පුළුවන් දේවල් එනිසා අනිත් දවසේ මම ලෑස්තිලා යන් ඉස්සෙල්ලාම කිව්වාගේ ලෑස්තිලා ගියම වෙන්නේ නැහැ එන ඕන දෙයකට මට කියන්නේ මේ තමයි දුක්ඛ සත්‍යය මේක තමයි බුදුරජාණන් කියපු පරිඤ්ඤය හාත්පසින්ම දැනගන්න ඕනේ කියලා. ඕක මගාරුල එහා පැත්තෙන් දාලා ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. ඒ නිසා එනකොට ඒක අඳුර ගන්න පුළුවන් නම් කිසි කෙනෙක්ගේ උපදේශකින් තොරව, පරෝපදේශ රහිතව මේ තමයි මම මෙතෙක් කල මේකට කොච්චර මේ බලිතෝ විල් නැටුවද, පිරිත් නූල් ගැට ගැහුවද, එහෙනම් සෙත් කවි කිව්වද මේ එන දෙයට එන්න දෙන්න කියලා. ඉතින් මේක අනිංග දේවල් වලට මේ කතා කරන්න යන්න එපා. මේ තමන්ගේ කටට කෙලවරනකොට, තමන්ට නැගිටින්න හිතනකොට කිසිම හේතුවක් නැතුව අපි නැගිටින හැටි දිහා බලනකොට මායя කොටින්ම පරාදයි. මේ මේ මායя නිකම්ම දිනු. මුද ඉන්නේ ඉස්සෙල්ලා අපි නැගිටලා ගිහින් ඉවරයි. ඉතින් සානිදාස පොඩ්ඩක් මේ මනුස්සයගේ මූණ මොකක්දවත් කියලා බලන්න තරම් මේක දිහා බලන ඉන්න යන්න පුළුවන් නම් ওই මායяවත් යකාවත් ඔය කියන තරම් කළු පාට නැහැ. එනිසා මේකට මූණ දෙන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පදවැලකින් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ප්‍රශ්නේ මොකක්ද ප්‍රශ්නේ? පදවැලකින් පදවැලකින් කවියකින් ගරු ගුරු දේව දේවයන්න් වහන්සේ සක්මන් ශාලාවේ සක්මන් කරනතර රෑ කුමාරි මල් සුවඳ කී දස අතර සුවඳට ලොල් වෙලා සිදුවිනි මං අතර ඉබේටම විය මගේ සක්මන නතර ගත වූයේ ටිකයි වේලාව සුවඳ නැත සුළඟක් අවුත් අව සුවඳත් අරගෙන ඈත ගිය බව දන් නිසාවෙන් යලි දෙපා වෙත සතියගෙන ගියෙමි උපේක්ෂා සහගතව නැවතත් නිරීක්ෂණයටපත් කෙලෙමි දෙපා ලනුපැදුරේ රළු ගතියට රිදෙයි දෙපා යලි සිත පිට යන්න නොදෙනෙමි සිතේ තබා පටන් ගතිමි සක්මන මත සතිය තබා යන්නට හැකි වුණේ අඩි කිහිපයකි අහෝ අගලක් මතුනා ඉදිරියේ ගැඹුරු බොහෝ අගලට බැස ගොඩට එන්නට සිතුනි නමෝ දෙපා වාරු නැති බව මට වැටහුනේ නැවතී මදක් නිශ්ශබ්දව සිටින කල ටික ටික ගොඩ වෙනවා පෙනුණා ගැඹුරු වල පියවි සිහිය මට ආපසු ලැබුණු කල එහි තිබුණේ ලනු පැදුරකි නැත අගල පර්යංකයේදී හිඳගෙන මම එතන සිතා මුල් කර්මස්ථානය මුල් කර්මස්ථාන ආස්වාසයට ගියා මද වේලාවකින් හුස්මත් නැතිව ගියා මටත් නොදැනි මගේ සිරුරම කොහෙද ගියා ආපසු ආවිටදී චූල මූල කර්මස්ථානයට යන්නට හැකි වීම පිළිබඳ තුටුයි මට මදක් දිස්සුනේ කොටුවකි හතරැසට නොයෙක් මුණු තිබුණා එහි අස රඟට මුහුණේ කටක් මිස අනේකක් නැහැ තිබුණේ එයින් විරිත්තමිනුයි මා දෙස එබුණේ අනිච්චානුගව බුදු ගුණ සිහි කෙරුණේ මෙහි අරුත් පහසන්න ගරු ගුරු සමිදානෝ පර්යංකයෙන් සක්මනේ හිත් යදේන විට සතියෙන් යදුන මුත් ඌයේ මෙයි මට මගේ සිතේ ඇති ඌ හිතලුවක් වෙද පහදා දෙන්න යයි ඉල්ලමි දෙපා වැඳ ඔබ වහන්සේ මේ කරනා පින් මහිමෙන් මේ අන් භවයේදීම මේ අත් භවයේදීම සසරින් එතර වේවායි ිත සිතින් ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු එන පොඩි හඳුෝ කියලා තිබුණා ඊමිදිරි පාන්දර සක්මන් කරන විට සතිය දියුණු වී ප්‍රීතිය දනුණා මට සතියට දීපු උපමාවන් විතින් විත කවි සංකල්පනා වී වැටුණා මත ඉච්චර ලස්සන නෑ මේ කවි. <laughs> ඒ පොඩි ආමතුරු කියපු කවි ඒ කතා කරලා වැඩක් නෑ මේ මේ අපි පුංචි ආමතුරුණත් වැඩි පොඩි. ඉතින් ඒකේ දා ඉඳලම අපි පුදුමාකාර විදිහට මේ මෙච්චර බරපතල කාරණාවක් කවියට නගාගෙන තිනවා. පොලෙට ගසන්නට පෙළඹෙන ක්‍රීඩකයා අවදානයෙන් ඒ එන පෙර මග සිටියා අරමුණක මුල මැද අග මම දුටුවා කියලා අනික් පදේ මට මතක නැහැ. පුදුම ලස්සනට මේ මේ ටික කිදිරිපත් කරනවා මේ කී දෙනෙක් බය වෙන කී දෙනෙක් තෙපර බාන දේවල්ද බොහොම ලස්සනට ඇති දේ විස්තර කරනවා ඒක කොහොමවත් කවියක්. සර්වඥාන්සේගේ හැම පදයක්ම කවියක්. මොකද ඇති දේ කියන්නේ. අතින් දාලා මොකක්වත් නැහැ. ඒ නිසා පිටහිත ගියේ නැවත පරියන්කේදී එනවනම් ඒ මොන කෝලම් දැක්කත් ඒ අරමුණක මුලැමැදාග දකින්ද ඒ කිසිම අරමුණක කිසිම වටිනකමක් නැහැ. අරමුණක් කියන්නේ කෙලෙසක් කියලා හිතාගන්න. ඒක ඉවරෙටම බලන්න. මේ බලන්න බලන්න යනකොට තමයි තේරෙන පටන් ගන්නවා මෙච්චර කල් මොකේද අපි හැප්පුණේ. නිකාං ගිහිල්ලා මේ අනවශ්‍ය දේවල් කතන්දර ගොත කොට හිටියා. මේ යන්නේකට යන්න ඇරියා නම් මොකක්වත් වෙන්නේ නැහැ. ඒතර පේනවා මේ මනස අපිට හදලා පෙන්නන කෝලම්. මොනක්වත් මේක ගන්න හරයක්. මරුණට පස්සේ මේ නටන නාටක එක්කවත් වටනාකමක් නැහැ. ඉතින් ඒ නිසා භාවනාවත් ඒ විදිහට විනෝදාංශයක් කරගන්නවා නම් විනෝදාංශය කියන්නේ හැල්ලු කිරීමක් නෙවෙයි. මම කවදාකවත් එහෙම හිතන්නේ නැහැ. මේ මේ අපි හිතන තරම් අමාරුවක් ඕකේ නැහැ. ඇති දේ ඇති හැටි කියන්න කියලා පසුවාන්න එපා. ධිකට භාවනා කරන්න කමඨහන සුද්ධ නොකලත් දිගට භාවනා කරන්න පුළුවන් තරම් පෞරුෂත්වයක් තියෙනවා නම් නිවනෙන් තමයි නතර වෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මම පරයන්ක භාවනාවට වාඩි වී මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් වාඩි වී සිටින ඉරියව්ව වෙත අවධානය යොමු කරමි. ඉන්පසු ස්වල්ප වේලාවකින් මගේ පපුවේ උස් පහත් වීමක් ලෙස මට ආස්වාස ප්‍රාස්වාසය දැනේ. මෙලෙස ආස්වාස කරන විට පපුවේ උස් වීමත් ප්‍රශ්න ප්‍රාශ්වාසය කරන විට පපුවේ පහත් වීමත් හොඳින් වැටහි. විටක ආශ්වාසයේ කෙටි බවත් ප්‍රාශ්වාසයේ දිග බවත් වැටහි. තවත් විටක ආශ්වාසයේ ආශ්වාස ප්‍රාශ්වාස අතර විරාමයක් ඇති බවද වැටහි. මෙලෙස විනාඩි කිහිපයක් සිටින විට වෙනත් අරමුණු කරා හිත විසිරී ගියද මද වේලාවකින් මම සිටින්නේ මූල කර්මස්ථානයේ නොවන බව වැටහි නැවත ආශ්වාස ප්‍රාශ්වාස දෙස අවධානය යොමු කරමි. සමහර සමහර අවස්ථාවල මම දැන් මෙතන යයි සීකර මුල සිටම ආරම්භ කරමි. මෙසේ කරගෙන යන විට මාගේ උරහිස් පිටහා පපුව දෙසින් අධික වේදනාවක් හටගනී. මෙවිට මම එය වේදනාවක් වේදනාවක් යයි සීකලද එහි එය දරාගත නොහැකි තරමටම උත්සන්න වේ. නමුත් මම මේ වේදනාව තිබියදීම නැවත මූල කර්මස්ථානයේ වන ආස්වාස ප්‍රාස්වාස දෙස අවධානය යොමු කරමි. වේදනාව නිසා මේ මට අධික වෙහෙසකර කටයුත්තක් වෙයි. මේ නිසා වරින් වර ලොකු හුස්මක් ගැනීමට සිදුවේ. මෙලෙස වේදනාව දරාගත නොහැකි වූ විට මම වේදනාවක් දැනෙන බව හා මා වාඩි වී සිටින බවට සතිය තිබේ. නමුත් ඊට බාහිරව මට භාවනාව නවතා නැගී සිටින ලෙස මගේ අභ්‍යන්තරයෙන් මට අනකරයි. කෙසේ හෝ විනාඩි 30ක් පමණ අපහසුයෙන් වුවද මම ඉරියව් වෙනස් නොකර සතිය පවත්වා ගැනීමට සටහන් කර අවසානයේ භාවනාවෙන් නැගී සිටිමි. දැන් දැන් මට පර්යංක භාවනාවට වාඩි වන විටම වේදනාව පිළිබඳ මතක් වේ. එවිට මට භාවනාවට වාඩි වීමටද බියක් ඇති වේ. මේ පිළිබඳව ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳව මට උපදෙස් ලබා දෙන මෙන් ඊට බැගෑපත්ව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී වේදනාව පරයන්ක භාවනාවට තරම් උත්සන්න නොවේ. ඒ නිසා සක්මන් භාවනාවේදී මෙසේ ගැටලුවක් සිදු නොවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ කරගෙන යනකොට මං පරියන්කේ වේවා සක්මන වේවා මේිට ඉස්සෙල්ලා දැකපු නැති මට්ටමේ විඳපු නැති මට්ටමේ වේදනාවක් තියෙද්දි මං තාම භාවනා පාවා දුන්නේ මම තාමත් ඉරියව බලන් හදනවා මම තාමත් පිම්බීම ඇකිලිම හෝ ආනපානෙ බලනවා කියලා දැනෙනවා නම් ඒ දැනෙන වේදනා මට්ටම වැඩි වෙන්න වැඩි වෙන්න භවනා දියුණු වෙනවා. එnde ende ende ende තමයි තේරෙනවා ඊට වැඩි වේදනාවක් අද වින්දා. අදට වැඩි වේදනාවක් හෙට විඳිනවා. ආන්නේ විදිහට මේ පැමිණෙන දුක පැනිරහ කරගෙන ඒකට ලෑස්තිලා යන්න පුරුදු වෙනවා නම් අපිට තේරෙන්න පටන් ගන්නවා අපේ ප්‍රතිශක්තිය සහ දැරීමේ ශක්තිය වැඩෙන්නේ අපිට කියලාමයි. කරහැරලා බෑ. පිටපැන්නලා කරන්න දෙයක් නැහැ. පිටපැන්නොත් කබලෙන් ලිපට වැටෙන්නේ. ඒ නිසා තේරෙනවා නම් වෙන්දට වැඩි සද්දයක් තියෙද්දි භාවනා කරගෙන යන්න පුළුවන්. වෙන්දට වැඩි වේදනාවක් තියෙද්දි වේදනාව කාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙන ඉවරම කරන්න බැරිනොට වෙන්දට වැඩි වැඩි. ඒකෙන් හිතවිලිත් වෙනවා සමහරට බොහොම නපුරු හිතවිලි. ඒ තියෙද්දිත් ඒ කාගෙන ඉන්නවා. ආන්න මේ මේක වාර්තාගත කරනවා කියලා කියන්නේ හරියම වැදගත් වැඩක්. මේක Tamanටම තේරෙනවා ටිකක් කල්යනකොට. මෙතෙක් කල් අපි පොඩි දේවල් වලට කොච්චර එක එකනට කනපින්දම් ගහලා තියෙනවද කියලා. කොච්චර චෝදනා කරලා තියෙනවද කියලා. කොච්චරක් වෙන කෙනෙක් බනවනවද කියලා. ඉතින් ඒකට ඉන්නේ තමනුත් වැටෙනවා අහනින් කරත් වැටෙනවා. මේක ඉදිරියට යනවනම් මේ වේදනාව වැඩි වෙනතට ඉවසනවා කියන එකට මොනම උපකරණයක්වත් ඕනේ තමයි තේරෙනවා. එපා වෙනවා. එපා වීම ලෑස්තිලා යන්නේ. ඒකට පේනවා ඉඳ ගන්නවා කියන්නෙම උලක්කුඩ දිනවා වගේ. ඉතින් මෙහෙම නැතුව හිටියොත් වෙන්නේ ඊටත් වැඩිය අකුසලයක් නේ. ඒ නිසා ඒක දැනගෙන ඒකේ නිතිපතා යෙදෙනවා නම් දෙයියොත් බයයිලු බ්‍රහ්මියොත් බයයිලු. වෙන ඕනම කෙනෙක් කරන්නේ කරාලින එකනේ. මේ මිනිස්සයා නෑ මේ මිනිස්සයා මේ බුදුහාමුදුරගෙන වැඩි විශ්වාසයක් ඇති කරනවා. තමන්ගේ සීලය ගැන වැඩි විශ්වාසයක් ඇති කරනවා. තමන්ගේ සතියේ පේතේ ඉන්නවා වේදනාවකවත් කැඩෙන්නේ නෑ. වෙනතරම් පාවා දෙන්නේ නෑ. සද්දයක් ආවත් පාවා දෙන්නේ නෑ. හිතවිලක් ආවත් පාවා දෙන්නේ නෑ. ඉතින් අන්තිමට අර සතිය වර්ධනය හිතා ගන්න බෑ. ඉතින් ඒ බුදුන් පන්සිවාංශ කියනවා එහෙම හරියට භාවනා කමඨාන සුද්ධ කරන එල්ලේ දැක්කනම් ඒක කස කැවෙන වේගය මනුස්ස හිතකට හිතා ගන්න බෑ. මට මෙච්චර දේවල් දරන්න පුළුවන්ද කියලා හිතන තරම්. ඉස්සෙල්නම් අපි හරියට කණපින්දම් ගහනවා හරියට කියනවා මෙයාට කියනවා ටෙලිෆෝන් කරනවා SMS කරනවා ලියුම් ලියනවා කාට කියන්නේ? ඒ ඒ ගැම්මට ගණ්ඩ අමාරුයි ගත්තට පස්සේ හැම කෙනෙකුටම තේරෙයි මම නිවන් දැකලා ඉඳලා තියෙන්නේ කියලා. මම මේටි ඉස්සෙල්ලා නිවන් දැකලා ඉඳලා තියෙනවා මේක කෙරුවේ නෑනේ. දිගෑරලා මල්ල බැලුවේ නෑනේ. මල්ල ලියන්න නැතුව මේ බාහිර තොරතුරු හොයනවානේ. කාගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා භාවනා කරන්න එපයි කියලා හිතෙනවා. ඒ කියදී භාවනා කරන එකට තමයි නමෝ තේ පුරුෂාජඤ්ඤ නමෝ තේ පුරුෂුත්තම යසතේනාපි ඥානාමි යම්පි නිස්සය ජායති. දියෝ කිනෝලු ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මේ උත්තම පුරුෂයාට নমස්කාරය වේවා. මෙයා භාවනා කරන්නේ මොකටද කියලා මට තේරෙන්නේ නැහැ කියලා. යමක් පතල භාවනා කරනවා නම් කක්කා. අසුචි. මොකක්වත් පතන්නේ එන වේදනාව තීටි භාවනා කරනවා. සද්ද තීටි භාවනා කරනවා. හිත තීටි වයිති දෙයියෝ බලනවා. මෙයා මොකාටද භාවනා කරන්නේ කියලා දෙයියන්ට අහුවෙන්නේ නැහැ. ඉතින් ඈතින් ඇත වැඳගෙන පස්සෙන් පස්සට යනවලු. මොකද ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම කාර්ය කරන තුල රැවටිල්ලනේ තියෙන්නේ. මෙතන නෑ. මොකක්ක බලාපොරොත්තු වෙන්නේ හැබැයි වෙන්දට වැඩි වේදනාවක් විදියට. ආන්නේ විදියට අජාන්‍ය පුරුෂයෙක් එහෙම නැත්නම් පුරිසුත්තමෙක් වෙන්න එකම බාධාව තියෙන්නේ මේ ශරීරයට තියෙන ආසාව. ජීවිතයේ තියෙන ආසාව. ඉතින් ඔක් කඩාගෙන යන් අපි යමු ඊගා ප්‍රශ්නෙට. නොදැනීම. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන ඊයේ දවස වෙහිබර වූ නිසා ශාලාවෙම සක්මන් කෙරුවෙමි. අඩිය තබන හැම විටකම කල්පනාවෙන් සිටීමට උත්සාහ ගත්ෙමි. සිත පිට යනවත් සමගම නැවත නැවතත් අරමුණට ගත්ෙමි. එවිට මගේ ඇඟට සැහැල්ලුවක් දැනුනි. තොල් වේලි එකට ඇලෙන ස්වභාවයක් දැක්වුනි. පරයන්කය. එවිට මම කෙලින්ම පරයන්කයට පැමිණ ආනාපාන වැඩුවෙමි. හුස්ම නාස්පුඩු වලින් ඇතුල්වන බවත් පිටවන බවත් දැනුනි. ස්වල්ප වේලාවකින් සිත පිට ගිය බව දැනුනි. නැවත අරමුණට ඇදගත්ෙමි. මෙලෙස සිතත් සමගම සටනේ සිටින විට සටනේ සිටින විට මම ඇඟ ඇඟ නොදැනී යන්නක් මෙන් විය. කෙසේ හෝ කයෙහිම සිත තබා ගැනීමට උත්සාහ උනේමි. අවස්ථා දෙකකදී පමණ අතෙහි මස් දඟලන බවද දැනුනි. තවත් විටක කකුලෙහි අධික නලියන ගතියක් දැනෙන්නට විය. එය ඊට වේදනාකාරී විය. මම වේදනයි වේදනයි යනුවෙන් මෙනෙහි කළෙමි. තවත් විටක නොදැනීම මගේ සිත පිට ගිය විටකදී කවුරුන් හෝ මගේ එක් අතක් උඩට විසි කරන්නාක් මෙන් අත විසි උනි. එවිට මට භාවනාව නතර කිරීමට සිදුවිනි. ඔබ වහන්සේ ගැඹුරු ධර්මයේ ඊතා ලිහිල් බසින් දේශනා කිරීම ගැන ඊතාමත් කෘතඥ වෙමි. උපමා කතාව මතක් වන විට ධර්මයේද ඒ සමග සිතට නැගී. අහිංසක අපව සතර අපායට නොයවා එගොඩ කිරීමට ගන්නා උත්සාහයම ඔබ වහන්සේගේ නිර්වාණ මාර්ගයට අත්වලක් වේවා. සංවිධායකතුමා සහ පිරිසද මෙම ක්‍රියාව සාර්ථක කර ගැනීමට ගන්නා උත්සාහය සංසාර ගමන කෙටි කර ගැනීමට උපකාරයක්ම වේවා සාදු සාදු සාදු ඔය මේකෙතර මුල් ටික විස්තර කරලා දීලා තියෙනවා මේ අරමුණේ පවත්තන එකදී කියන සටනක් ගැන ඇත්තට මෙතන මොනම සටනක්වත් නැහැ වේදිකාවේ ඉන්න ප්‍රධාන නළුවට ටෝච් එක ගහගෙන ඉන්නවා කියලා හිතන්නේ එයා යන්නේ යන තැනට ටෝච් එක ගන්න එක විතරයි තියෙන්නේ. සටනක් නැහැ. එයා වේදික ඉස්සරහ හිටියත්, පැත්තක හිටියත්, පෙරමුණේ හිටියත්, කොහෙදිවත් නළුවට ටෝච් එක ගන්න එක විතරයි කරන්න තියෙන්නේ මේකේ. මේ නළුව ඇදගෙන ඇවිල්ලා ඉස්සරහින් තියන්න රණ්ඩු කරන මොකක්වත් නැහැ. ඒ නිසා ඉස්සරහට යනකොට තියෙනවා මේ එහෙම රණ්ඩුවක්වත්, එහෙම උරුට්ටුවක්වත් මොකොත් නැහැ. අර සති කදම්බේ සති ආලෝකයේ යන යන තැනට අල්ලන එක විතරයි තියෙන්නේ. ඒක ඔය හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. මේ භාවනා කමටහන සුද්ධ වෙලා තියෙනවා. අපි හිතනවා නම් හැම වෙලාවෙම මූල කර්මස්ථානෙම කරලා ඉස්සරහ තියාගන්න ඕනේ නැහැ. මූල කර්මද නැත්තන් නැහැ කියන්නේ. තියෙනකොට තියෙනවා. දැන් තියෙන මොකද්ද කියලා බලනවා. ඒ සති ආලෝකය, සති ධාරාව තියෙන එකට යොමු කරන එක විතරයි තියෙන්නේ. ආලෝකය වැදුනා කියලා ඇඟට වදින්නේ නැහැ නේ. අපි හිතනවා මේ ආලෝකයෙන් දමලා ගන්නවා කියලා නෑ. හිතේ අන යන තැනට ටෝච් එක අල්ලනවා. නැත්තම් බීම් ෆ්ලෑෂ් ලයිට් එක අල්ලනවා. ඉතින් ඒක එච්චරම රණ්ඩුවක් නෙමෙයි. ඉස්සරහට යන්න මම හිතුවා ඒක තේරෙයි කියලා. කොහොම කරන කරන යනකොට පේනවා එන්නේ එන්නේ එන්නේ මේ තත්මිටි කාගෙන දාඩිය දාගෙන කරපු භාවනාවේ ওই කිසි දෙයක් ඇත්තේ නැහැ මුඳ කීකරු හරකෙක් කරත් වැදගෙන අරගෙන යනවා වගේ කරත් කාරට වැඩිය ගුණාට තීරණය කරන්න ඕන වැඩි ඉස්සරහට යනවා ඉතින් ඒක ගහන්න බයින්න ඕනේ නැහැ එනිසා ඔය ඉදිරියට කරගෙන යාම ඔගේ තව ඒකට කියන්නේ ක්‍රම සහ විදි කියලා ගොඩාක් තේරෙන්න පටන් ගනි දාඩි දාන්න පොරකන්න දෙයක් නැහැ මුලදී නම් ඕනේ ඇත්තටම පහු වෙනකොට පහු වෙනට ඒක නිකන් හොඳට උරු පුරුදු කෙනෙක් බයිසිකල් එකක් පදිනවා වගේ නూరుණු පුරුදු කෙනෙක් ඉතින් බයිසිකලත් එක දඟලනවනේ. පුරුදු කෙනා බයිසිකලක් පදිනවා වගේ ඉන්න පුරුදු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සජිත් පුතාටත් ගැටලුවක් දෙයක් ඉදිරිපත් කරන්නට මේ අවස්ථාවේ අවසරය දීලා. හොඳයි හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ දේශනාවේදී වීරය සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමේදී අපහට ඒ අවස්ථාවට පමණක් මහා ලොකු වීරයක් උපදී. ගිහිගේ හැරදැමිය යුතුය. පැවිදි විය යුතුය. කැලයක ඇති හුදකලා විඳිය යුතුය කියා. නමුත් ප්‍රශ්න රාශියක් සිත තුළ පැන නගී. අපි කාන්තාවන් විදිහට මේ සියලු දෙයින් වෙන්වන්නේ කෙසේද? වෙන් වුණත් කැලේක කොහොමද ඉන්නේ? ආරක්ෂාව පිළිබඳ ගැටලු පැමිණිය. හැකි බියක් සිතේ. මෙහෙණින් වහන්සේලා දකිද්දී පොඩි හාමුදුරුවෝ දකිද්දී ලෝභ හිතෙනවා. අපි වයසක ඊර්ෂ්‍යා හිතෙනවා. නෝබනේ තියෙන ඊර්ෂ්‍යාව තොපට තියෙන ඊර්ෂ්‍යාව. අපි වයසක වුණත් කය පිටිවඳ ඇවිල්ලා ඉන්නේ. තෙරුවන් සරණයි. මම මම කැමති මේ අම්මන්ටි කියලා කතා කරවන්න එපයි කිව්වලු. නැත්නම් මං කියෙපෙන්නව කතා කරලා ගෑනු නෙවෙයි උන් පිරිමින්ටත් වැඩි වැඩ කරනවා. ඒ නිසා බය වුන් අවුරුදු ජීවිතේ ලක්ෂ වාරයක් මැරෙනවා. මැරනවා කියන හිතේකට මැරෙනවා. වීරය මැරෙන්නේ එක සැරේයි. අනිත් එක එනේන වාරේ මැරෙනවා. බියගුල්ල ලක්ෂ වාරයක් මැරෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයක් තියෙනවා කියලා මතක තියාගන්න. අපිට ඒක හදන්න බෑ. බුද්ධ ශාසනය අපිට හදන්න බෑ. තියෙන වෙලාවේ මේ තෙපර බාන්නේ අපි ශාසනයක් ඉදිරිපිටනේ. පුළුවන් වෙලා හෝ බැරි වෙලා හරි. ඒ නිසා මේ බැරි බව තේරුම් ගත්ත එකම ලොකු දෙයක් නේ. ওই ওই කතා කරන එක නා සෑහෙන කාලයක් මේ ලෝකේ අයියා වෙලා අක්කා වෙලා හිටපු කෙනෙක් නෝ කතා කරන්නේ. දැන් දන්නවා නිකන් අසුචි පිටත් තරම්වත් වටිනාකමක් නැහැ කියලා. නිකන් කතාවක් කියනවා මේ ලෝකෝපකාරණේ මචං සුභාසිතේද මොකක්ද ඒකේ? ඒ ඒ දරුවා රජුරෝන්ට කරදරයි. ඉතින් රජුරෝන්ට හරිය පාලනය කරගන්න විදියක් නැහැ. ඉතින් රජුරෝගේ පුරোহিতයන් නිතරම කියනකොට ඒකට ලියපු කයිපතුළු එක. ඒ කයිපොතේ ඒ කයිකාරයා කියනවලු මේ දරුවා හද වදන්න තටමන වෙලාවේ අම්මට අසුචි පිටක් ගියා නම් ඒ අසුචි පිට වඩිනවා වටිනවා මේ දරුවට වැඩි කියලා. <laughs> මට හරි සන්තෝෂයක් ඇති වුණා. මේ දරුවා වදන්න ඒ රජ දෙවින්නාන්සේ තටමන වෙලාවේ පිට වුණා නම් අසුචි ටික ඊට වැඩි වටිනවා මේ දරුවට වැඩි වටිනයි කියලා. වගේ අපි බුදුහාමුදුරු ඉස්සරහට ගියාට පස්සේ අසුචියක්වත් පටන්නේ. අපි මේ ලෝකෙට කෑකොස්සම් ගහගෙන ආඩම්බරකම් කියාගෙන ලාභ සත්කාර පෙන්නගෙන අnder පාගෙන හිටියට බුදුහාමුදුරු ඉස්සරහ පිට අපි කන මැදිරියට තරන්නේ නැහැ. තේත් ඉන්නවනේ මේ හොල්මන් පේන දින සිවුරු ඇඳගත්තේ. ඕ තෝරන්න එපා. සංඝයාට අත තියන්න දෙන්න එපා. අපේ කම්පැනි කාටද අත තිබ්බොත් බලාගනයි. ඒව කරන්න දෙන්න එපා. පොඩි ආමරුණත් අපි ෆුල් ෆයිට් එකක් දීලා බේරගන්න. ඒ නිසා පොඩි ආමරුව ඉන්න අපේ පැත්තේ ඔය ගෑනුන්ට විරිමින්ට ඊර්ෂ්‍යා කරන්න කියන්නේ. ලෝභ කරන්න කියන්නේ. අපි සන්තෝෂෙන් එනවා හැබැයි ඒගොල්ලෝ දෙන දේ කාලා තමයි අපි මේ අඬහැර පාන්නේ. ඒගොල්ලෝ දෙන දේ දියුරු පෙරවන තමයි අපි මේ අඬහැර පාන්නේ. ඒගොල්ලෝ හදන දේ කූඩාරම කියලා තමයි අපි අඬහැර වෙන්නේ. ඒත් අපි සිංහ පැටවු වගේ රජ පැටවු වගේ ඉන්නවා. ඒ නිසා ඔය කතාව ඕනේ අපි යන් කමටහන් සුද්ධ කරන්න. ගරුතර ස්වාමින් වහන්සේ අදමා සක්මන් භාවනාවේ යෙදෙන විට වම දකුණ වශයෙන් වාර පහක් ගිය අතර වැලිවල වතුර ගතිය සීතල ගතිය දැනේ. ඊළඟට පාදයේ ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් වාර ගණනක් යන විට වැලි සක්මන් මළුව හරහා වඳුරේ කැවිදමින් යන බව ඇස ගැටුණි. එවිට සිත ඉවතට ගිය බව දකිමි. දැක්කොත් දැක්කා පමණයි යන්න සිහි නැවත මගේ සිත පාදයේ කෙරෙහි යොමු විය. නැවත ඔසවනවා, තබනවා යනුවෙන් වාර ගණනක් සක්මනේ යෙදුණෙමි. පරයන්ක භාවනාවේදී අර්ධ පරයන්කයෙන් හිඳගෙනමින් සිටින මම මම දැන් මෙතන ඉඳගෙන සිටිනවා යනුවෙන් කීප වාරක් සීකර හුස්ම රැල්ල දෙසට සිත යොමු කරමි. ආශ්වාසයේ ආශ්වාසයේ ලෙසත් ප්‍රාශ්වාසයේ ප්‍රාශ්වාසයේ ලෙසත් දකිමි. හුස්ම රැල්ල සිහිල් බව ප්‍රාශ්වාසයේදී උණුහුම් බව දැනුනි. ටික වේලාවකදී ඉදිරි දිනකදී සිදු කරන කටන පින්කම වැඩසටහන ගැන සිහියට ඇවිත් එහි කරනා කටයුතු වල සිතින් දකිමින් සිටින බවත් ඉන් සිත එළියට ගිය බවත් දැනුනි. ඒ එක්කම සියලු සංස්කාර වල අනිත්‍ය යන්න හැඟීමක් ඇතිවිය. නැවත ආස්වාස ප්‍රාස්වාස දිග බවත් කෙටි බවත් දකිමින් නාසයේ අගට සතිය පිහිටුව යෙමි. බොහෝ වේලාවක් පරයන්කයෙන්ම සිටියෙමි. මෙම දැක්ම නිවැරදි බව හෝ අඩු බව කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට හැකියක්මනින් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා. සංවිධායක මහතා වන රන්සිංහ මහතාටද ඉක්මනින් මාර්ගඵල අවබෝධය ලැබේවා. ඒකදී අපි අර මේ වැඩමුළුවේ ඉස්ලාම් දාර්ශනික අපි අර නිත්‍යත වස්තු වල තියෙන ઈચ્છා විනය කියලා එකක්. ઈચ્છා විනය කියලා කියන්නේ මේ වැඩක් කර කර යනකොට ඉන්නකොට මේ වැඩේ කරන්න බැරි කම නිසා නෙවෙයි වෙන මොකක් හරි වැඩකට හිතපයින්. මොකක් හරි අරමුණට හිතපයින්. ඉතින් ඊට පස්සේ ඒ අරමුණ පිළිබඳව හැඟීමක් පහළ වුණොත් මේකේ ඉන්න බව මතක නැහැ. ඔහේ අතුරු පාරවල් දිගේ යන්න පටන් ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ගේ හිතේ. නමුත් ඒ වෙලාවට මේ අතුරු පාරවල් දිගේ යන කැමැත්ත සංස්කාරවල කියන මේ අපි නාහලනුවෙන් ඇදගෙන යනවා. ඒ පාරෙන් පිට ඇදගෙන යන ගතිය දැකලා මේක අඩු කරන්න ගන්න ප්‍රයත්නය තමයි සබ්බ සංඛාරයේසු අනිච්චා සංඥා කියලා කියන්නේ මේ වගේ තියෙන අනිත්‍ය නෙවෙයි මේ කතා කරන්නේ ඉච්ඡති කැමති වෙන්නේ මොන්න දෙයක් කෙරුවත් සංස්කාර කරන්නේ දුකක් ඒක නිසායි සර්වචාන්සේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ ඒකයි සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ. ඉතින් බෞද්ධයා මේ පුඤ්ඤාපි සංඛාරා, අපිඤ්ඤාපි සංඛාරා, ආනන්ජාපි සංඛාර කියලා සමහර සංඛාර ටික හොඳයි කියන හදනවා. ඉතින් ඊට පස්සේ අර ඉච්ඡා විනය හැම වෙලාවෙම තෙපරබාන. ඉච්ඡා භාවනා කරනකොට මතක තියාගන්න භාවනාවෙන් පිටපයින් හැම දෙයකම සංස්කාරයක් අනිවාර්යයෙන්ම මුල් වෙනවා. සංස්කාර වලින් තමයි අපි නාසයෙන් ඇදලා පාරෙන් එළියට දාන්නේ. ඒ සංස්කාර විශේෂයි මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා කියන්න බැරි අපි ළඟ ඉච්ඡා විනේ නැති නිසා එහෙම නැත්නම් අනිච්ඡා නැති නිසා. ඒකට දෙවන්නේක් බලපාන්නේ නැහැ. තනිකරම අවිද්‍යාව විතරමයි බලපාන්නේ. එහෙම නැත්නම් තෘෂ්ණාව. ඉතින්සයික ඉන්න අරින්න භාවනා කරනකොට කටින පිංකමක් ගැන කතා වෙනවා. බහන්තර වන්දනාව ගමනක් ගැන යන්න කතා කරනවා. ඒක දිහා දැක්කට පස්සේ ඒක අබිරමණය කරන්නේ නැතුව ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා මේ ඉච්ඡා විනය මේ ආසාවල් අතාරිනවා කියන එකට කාටවත් දොස් කියන්න එපා. ඒකට දෙවන්නේක් නැහැ. ඒකට තියෙන තමන්ගේම හිතේ බැඳිලා තියෙන කහටක්. ඒ නිසා ඒක දැකලා අයින් කර ගැනීමට උත්සාහ කරන මේක හොඳ නිදර්ශනයක්. මේක ඉස්ලාම දාසිය හරි කම්මැලි හිතනවා. හරි පසුබානවා. හරි ඉච්ඡා බංගත් එකටපත් වෙනවා. නමුත් ටික වේලාවක් කරනකොට ඉබේම තමයි තේරෙන පටන් ගන්නවා. මේ පණින රිලවුන්ට ඉනිමන් බඳින්නේ ඉච්ඡාව ඉච්ඡා විනය දන්නේ නැති කෙනා. ඒක නොබඳින්න හිතා ගන්න මේක දකින්න ඕනේ. දැකලා ඉවරලා ඉස්සරහදී නොබඳින්න. ඉච්ඡා විනයක් නොවන්ද පණින රිලවුන්ට ඉනිමන් නොබඳින්න ඇතුළෙන්ම අදිෂ්ඨානයක් ගන්නවා මිස බුදු කෙනෙකුට කරන්න දෙයක් නැහැ. ධර්මයට එතෙන්දි කරන දෙයක් නැහැ. සංඝයාට එතෙන්දි කරන දෙයක් නැහැ. දැකලා දැක දැක මරිකම් නොකරන් අබරෝ කියලා කතාවක් තියෙනවා. ඊට පස්සේ මොඩකම් කරන්න නැති වෙන්න ඉච්ඡා විනය කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ, පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිමත් වීම පුහුණු කිරීමේ වැඩමුළු කිහිපයකටම සහභාගී වූ අයකි. ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි හැකිතාක් දුරට සතිය පුරුදු කිරීමෙන් ඒ අනුව එදිනෙදා කටයුතු වල නිරත වීමෙන් ඒවායේ සාර්ථකත්වය හොඳින් අත්විඳිමි. පරයන්කය පරයන්කේ පහසු ලෙස වාඩි වී මම දැන් මෙතන පහසුවෙන් වාඩි වී ඉන්නවායයි සිතා ශරීරයේ උඩ කොටසට සිත යොමු කර ටික වේලාවකින් හුස්ම රැල්ල ප්‍රකට වේ. එය ඇතුළු වන විට ආස්වාසය අනුවෙන්ද පිටවන විට ප්‍රාස්වාසය අනුවෙන්ද කීප විටක් මෙනෙහි කරන විට නාස්කුහරයේ එක්තැනක හුස්ම රැල්ල වැඩි ඇතුළු වන ආකාරයත් පිටවන ආකාරයත් දැනේ. එහිම සිත තබා ආස්වාස ප්‍රාස්වාස අත නොහැර මෙනෙහි කරමි. ටික වේලාවකදී මෙතෙක් නිදැල්ලේ පැවති ආනාපානය සතිය නැමැති වරපටින් ටිකින් ටික බැඳෙන අයුරු අද්දිටිමි. එසේ සතියෙන් බැඳුණු ආනාපානය ආනාපාන සතියෙන් බවට පත්වීමත් එය හොඳින් கிඳා බසිනතුරු අද්දි දකිමි. එවිට සිත වෙනත් අරමුණු කෙරෙහි යොමු වීමත් නොමැති බව යොමු වීමක් නොමැති බවද දකිමි. කොතරම් ශබ්ද ඇසුණත් ඒවා කෙරෙහි සිත යෑමක් නැත. මේ தത്വයට පත්වන විට ශරීරයේ වේදනා ගැන ඊතරම් හැඟීමක් නැත. යම් හේකින් සතිය දුර්වල වහොත් පරිගණකයක දත්ත විවර කලාක් මෙන් අතීත සංඥා ගලා එන්නට පටන් ගනී. ඒ ගැන එක නෙහිම සිතට දැනේ. ඒ ගැන මනාප අමනාප පහළවීමක් නැත. නැවත සතිය ශක්තිමත් කර ආනාපාන සතිය හොඳින් වැඩෙන ආයුරු අද්දි දකිමි. මේ ආයුරින් වරින් වර සිදුවේ. ඒ හැකියාව පිළිබඳව සතුටක් දැනේ. මේ සිතේ හැටියයි සිතේ. ආරක්ෂක භූමියක් තිබේයයි සිතට දැනේ. සතුටක් ඇති වේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සෑම ධර්ම දේශනාවකින්ම මාගේ කමඨහන සුද්ධ වීමක් වුණි. දෙවැනි දින ඔබ වහන්සේ ධර්ම දේශනාවේ සඳහන් කළ කමඨහන සුද්ධ වූවා නම් නිවන් දකින්නවා වාගේ යන වදන මහත් උද්දීපනයක් උද්‍යෝගයක් ඇති කරවන්නක් විය. එසේම මා සහභාගී වූ පළමු වැඩමුළුවේදී ධර්මදේශනාවකදී සඳහන් කරන්නට යෙදුනා සර්වඥයන් වහන්සේ පහළ නොවුණා නම් අපි අනාථයයි අසරණයයි අපට කියන්නට ඇත්තේ එපමණයි. ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් අපට මුණ නොගැසුණා නම් අපත් අසරණයි. අනාථයි බුදු පියාණන් වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සේ කරන ලද ඒ උතුම් බුද්ධ කෘත්‍ය නැවත පණ ගන්නවනවා වැනිය. සත්‍ය බුදුවදන මෙතෙක් වැසී තිබුණාදයි සිතේ. මේ තාක්කල් කර ඇත්තේ කල යුතු දේ නොවේයි සිතේ. දැන් අපට ඔබ වහන්සේ ඔබ වහන්සේ පිය උරුමය මේයි නියමාකාරයෙන් පෙන්වා දේ ආරක්ෂක භූමියට යන මං සලකුණු නියමාකාරයෙන් පෙන්වා දේ එය අනුගමනය කිරීම අප අපගේ ජීවිතවලට කරගන්නා උතුම් ශාන්තිය වනු ඇත එය තම තමන්ගේ ජීවිතවලට කරගන්නා පරම යුතුයකම ඉටු කිරීමක් වේ. ඔබ වහන්සේ පතන පරිදි උතුම් සනසිල්ල උදා වේවායි පතමි. මේ ගොඩක් වෙලාට මේ අගයම්ශීලී රචනා එනතන් සාහිත්‍ය කෘති වෛච්චර වැඩක් නැහැ මේ කමඨාන් සුද්ධ කරනකොට. ඒ නිසා මේ භාවනා පිළිබඳව ඒ සිද්ධි වාචක දේවල් කතා කරන වඩා හොඳයි. විච්චි දේ මෙහෙමයි කියලා එහෙම නැත්නම් අගයම් ශීලියට යනකොට හරි හැඟුම්බර වෙනා විතරයි. එතකොට ඒ කමඨාන් සුද්ධ කිරීමේ ශේෂ්ත්‍රින් පිටපයින්නවා. ඉතින් ඒකට තවත් ඉඟියක් විදිහට නැත්නම් කෙනහිල්ලක් විදිහට මේ කියපු ලියුම් තුනකම මේ ලිය කියවන දෙන්නම ඒ දෙන්නක වැරදිද ලියනව දන්න ආස්වාස ප්‍රාශ්වාස කියලා කියනවා. ප්‍රාශ්වාසනේ ප්‍රස්වාස කියලා කියන්නේ. ලියන කොටත් එමේ ආස්වාස ප්‍රස්වාස. ඒකේ මේ ලියුමත් කියව ඉතිසලා දෙකක කියුණා. ආස්වාද ප්‍රාස්වාස කියලා කිව්වට ඒ යෙදුම වැරදි කියලා ලොකු සංචය අපිට කියලා දීලා තියෙනවා. ප්‍රස්වාස කියලා කියවන්නේ කොලී කියන එක නා කියවනක් දන්නේ නැහැ, ලියන එක නම් දන්නේ නැහැ. කෙසේ නමුත් ඒ අගයම්ශීලී දේවල් පුළුවන් තරම් අඩු කරලා මේ භාවනා කමටහන් ඕන දේවල් කියනවනම් නැත්තම් ස්තෝත්‍ර කියනවා වගේ මට හිතෙනවා. යා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යද්දී සතිය පිටට ගියද එය වහා සිහිය පවත්වා ගැනීමට සිහිය උපයෝගී කොටගෙන පුරුදු පුහුණු විය. එය දැන් විනෝදාංශයකි. කාලයක සිට සතර ඉරියව්වේම සිහිය පිහිටාම පැය 24ෙම කටයුතු කිරීමට පහසුවකි. සිහිය පිණිස සිහිය සිහිය සිහිය මතමයි. දැන් මරුණද කමක් නැත. කලයුත්තක් නැති නිසායි. පර්යංක භාවනාවේදී සිහිය පවත්වා ගැනීමට සක්මන බෙහෙවින් උපකාරී වේ. සඥා තිබුණත් නැතත් වේදනා තිබුණත් නැතත් සතියෙන් සියලු කටයුතු කළ හැක. පිටත ගියද සිහිය ලබා ගත හැක. මරණයට බිය යුතු නැත. කෑලි කපන්න, කටු ගහන්න, බට දාන්න උවමනා නැත. පැත්තකට වෙලා ඉන්න තිබුණොත් ඇති. ඉන්න දෙයිද දන්නේ නැහැ. ඒ නිසා කාලයක් හොඳයි. උත්සන් ගිහින් බට දැම්මත් කමක් නැහැ. සිහියෙන් සිටිය හැක. කමඨහන් සුද්ධ කර දෙමින් ධර්මදේශනා අවශ්‍ය තැනට අවශ්‍ය විදියට ඇනෙන විදියට දේශනා කරමින් වැඩවසන ඔබ වහන්සේ තව බොහෝ කාලයක් නිස්සරණ වනේ හෝ වෙනාන් කවර තැනක වුවද නිදුක්ව නිරෝගීව ලෝ සතුන් වෙනුවෙන් වැඩවසන සේක්වා මෙම ධම්මදේශිකා මෙහෙණින් වහන්සේට සංවිධායක මහතාටත් බොහොමත් පිං. වත් ස්තෝත්‍ර ගායනා තමයි. නත් එක වාක්‍යයක් තියෙනවා මේ එහෙම කටු ගහන්න ඕනේ නැති නැති කටු ගැහුවට ප්‍රශ්නකුත් නැහැ. ඒ ගැන බය වෙන්න එපා. ගෙනියලා කටු ගහයි. ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට වතපොආවි බෙහෙත් පොනවා කියන වතපොනවා කියන එක ඒත් වත වෙන්නේ නැහැ. ඒක හොඳටම ඔප්පු කරපු දෙයක්. තමන්ගේ හිත දන්නවනම් මේ සුවේ ආවේ බුදුහාමුදුරන්ගේ බෙහෙතෙන් එහෙනම් මේ බේතෙන් නෙවෙයි කියලා ඒ බේත කියලා වතක් දුන්නත් නැත්නම් බේත් වල තියෙන side effects after effects මොකක්වත් බලපාන්නේ නැහැ. මේ බුදුහාමසෝ පිළිබඳ තියෙන මේ ප්‍රසාදේ ආවට පස්සේ නිසා ඕන කෙනෙකුට කියාගන්න තම්බන කන්නේ තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් ඒ ඉතින් බට කරගෙන ඉන්නේ යම පල්ලංගේ හැටියට තමයි ප්‍රතිපල. ඒකට කරන්න දෙයක් නැහැ. මොනම දෙයකින්වත් බලපෑමක් එන්නේ නැහැ. තමයි මේ ශ්‍රද්ධාවෙන් සතියෙන් සීලෙන් ගත කරනවා නේ නිසා ගාලල්ල. එච්චරයි කියන්නේ. ගාලල්ල අපි ගමන යනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමින් වහන්සේ මේ මගේ ඉල්ලීම මුල්ම නේවාසික වැඩසටහන වන අතර මින් පෙර දීර්ඝ කාලයක් සිහිය පවත්වා ගැනීමට උත්සාහ කර නොමැත. ඊයේ දින සිහිය පවත්වා ගැනීමට මා කළ උත්සාහයේ අත්දැකීම් මෙසේ විස්තර කරමි. ආනාපාන සතිය. පර්යංකයේ එක දිගට විනාඩි 10කට වඩා ඉරියව් පවත්වා ගැනීම මට අසීරු වුවත් ඊයේ සවස සමූහ භාවනාවේදී එක දිගට විනාඩි 35ක පමණ කාලයක් එක ඉරියව්වක සිටීමට හැකි විය. වාඩි වී මොහොතකින් ආනාපානයට සිත යොමු යොමු අතර එෙහිදී බාහිර ශබ්දයක්ද හොඳින් ඇසෙන්නට විය. භාවනා ශාලාවේදී ෆෑන් කැරකෙන හඬක් මින් පෙර ඇසී නොතිබුණ නමුත් ඔරලෝසුව බට්ටා වැඩ කරන්නාක් මෙන් පැහැදිලි හඬක් ඇසුණි. එම අවස්ථාවේද ආනාපානයේ දැනෙමින් තිබුණි. ටික වේලාවකදී දැස් අවට පැතිරමින් තිබූ තද අඳුරු ගතිය ඉවත් වී තද දම් පාටට දම් පාට පසුබිමක අන්වීක්ෂකකින් බැලුව විට බැක්ටීරියාවන් පෙනෙන ආකාරයට කළු පැහැති සියුම් දඟලන කොටස් දක්නට ලැබුණු අතර ක්‍රමයෙන් නැති වී දැස් අවට සෞම්‍ය වර්ණයක් පවතිනාක් මෙන් දැනුනි. ඒ අතර කොන්දේ ඉනෙන් පහළ ප්‍රදේශයේ තද වේදනාවක් ඇතිවන්නාක් මෙන්ද දැනුනි. තව දුරටත් ආනාපානයට අරමුණ කළ අතර ඉනෙන් පහළ තද කරන්නක් මෙන් වේදනාව බලවත් විය. ඉනෙන් ඉහළ සහැල්ලු ගතියක්ද දෑත්වල ලිහිල් ගතියක්ද දැනෙන්නට විය. ඇඟිලිවල යම් යම් ස්ථානවල ලබ්ඩක් ශබ්දයට හෘදය ගැසෙන්නාක් මෙන් නලියන දඟලන ස්වභාවයක් ඇති විය. එය තවදුරටත් දැක ගැනීමට කැමැත්තක් ඇති වුවත් ඉන ප්‍රදේශයේ වේදනාව බලවත් වූ බැවින් වේදනාවට අරමුණු වන්නට විය. එෙහිදී ඉරියව් මාරු කළ යුතු බවට සිතුවිලි ආවත් වේදනාව පිළිබඳ කලකිරීමක් හෝ තරහක් ඇති නොවිනි. ඉරියව් මාරු කර නැවත ආනාපානයට සිහිය පැවැත්වූ අතර ටික වේලාවකදී දෑතේ ඇඟිලි ඉදිමි බර වී ඇති ස්වභාවයක් දැනෙන්නට විය. ඇඟිලි ක්‍රමයෙන් බර වී එකිනෙක බැඳී තිබුණ අත්ලහා ඇඟිලි ලිහි ලිහි ඈත්වන බවක් දැනෙන්නට විය. වේදනාව නැවතත් දැඩි පැවති අතර සිත ආනාපානයේ නිවත්ති කලකට පෙර මා කියවූ නවකතාවක දෙබසක් සිතට අරමුණු විය. හිත අරමුණින් බැහැර වූ බව ක්ෂණිකව වැටහුන් නමුත් මට ආනාපානයට සිත යොමු නොකර වේදනාව නිරීක්ෂණය කළෙමි. පෙරමෙන් දැඩි වේදනාවක් එහි නොමැති බව ප්‍රත්‍යක්ෂ විය. සිත ආනාපාන අරමුණින් බැහැර බව දැනත් නව කතාව ඔස්සේ පැවති අරමුණු රසවත් වූ බැවින් හා වේදනාව යටපත් වූ බැවින් ඒ ඔස්සේ සිතවිලි ගමන් කිරීමට පෙළඹීමක් ඇතිවිය. එසේ වුවත් එම සිතවිලි দমনය කරමින් නැවත ආනාපානය අරමුණු කරන්නට උත්සුක වෙමි. එය සාර්ථක වුවත් වේදනාව යලිත් බලවත් වූ බැවින් මම පර්යාංකයෙන් නැගී සිටියෙමි. ගරු ස්වාමීන් වහන්ස මෙම ක්‍රියාවලිය තුළ කිසිදු ආස්ථාවක බාහිර ශබ්ද මගේ සිහිය පැවැත්මට පැවැත්වීමක් බාධාවක් නොවූ අතර නිදිමතක් හෝ කම්මැලිකමක්ද නොදැනේ. මාගේ දරුවා සැමියා නිවස කාර්යාලය හෝ මා විසින් බැඳීමක් ඇතැයි සිතා සිටි කිසිවෙක් සිහියට නොනගිනි. නමුත් ඒ මොහොතේ දැනුණ වේදනාව මා මෙතෙක් විඳ ඇති දරුණුම ශාරීරික වේදනාව ලෙසට ඒ මොහොතේ දැනුනි. මෙම தත්වයෙන් මිදී භාවනාවෙන් ඉදිරියට යාමටත් ආනාපානයට සිහිය පැවැත්වීමේදී මාලද අධ්‍යක්ීම් පිළිබඳවත් යම් පැහැදිලි කර දීමක් කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් අවබෝධ වේවා. නිරෝගී සම්පත්තිය හා දීර්ඝායුෂ ලැබේවා. සාදු. මේකේ සඳහන් කළ තියෙන වාක්‍ය 3 4 කමඩ වේදනා ඇර හිතවිලි හෝ ශබ්ද බාධා නැගිලේ නැති දේවල් කතා කරන්න එපා. කතා කෙරුවොත් වෙන්නේ රචනයේ දික් කෙනෙක් විතරයි. ඒ නිසා භාවනාදී තියෙන දකින්න දේ මතුවෙන දේ කියන එක විතරයි. ඒක සතුටක් එනවා මට අරකින් කරදරයක් නැහැ මේකෙන් ගන්න. නමුත් ඒකේ වාර්තා කරන දෙයක් එක්ක ඇත්තේ නැහැ. ඒ වගේම මේ පළවෙනි සැරේට මේ වගේ භාවනාවක් මුදුපත් වෙච්චාම හිත දුඩමළු වෙන ගතියක් තියෙනවා. ඒකේ අර බහතෝරන ළමයා කොයි දෙයක් වගේ කියන්න හදනවා වගේ. ඉතින් ඒකට ඉවසන්නත් ඕනේ. නමුත් මේ තරම් දිගට වාර්තා කරන්නේ නැතුව ඒ දේවල් ඉස්සරහට යනකොට කෙටියෙන් මතක් කරන්න පුළුවන්. කෙටියෙන් නැත්නම් සාර්ථක වාර්තා කෙටි කරන්න පුළුවන් ගතියක් ඉදිරියට එනවා. ඒක භාවනා ගැන නොසලකිල්ලක්වත් භාෂා නොදැනීමක්වත් නෙවෙයි. ඒ නිසා මේ ඇතිවෙච්ච පසුබිම නැත්නම් මේ පසුබිමනේ මේ අත්දැකීම ඇතිවීමට ඇතිවෙච්ච යම් පසුබිමක් යම් ආසන්න කාරණාවක් යම් ලකලැස්වීමක් වුණාද අන්නේ ආසන්න කාරණා ඒ ලකලැස්වීම පසුබිම සකස් කරලා දෙන්න සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරනවා පාවිච්චි කරාට මේක නැවත වෙන්න කියලා ඉල්ලන්න යන්න එපා ඉල්ලුවොත් ඒකම බාධාවක් වෙනවා ඒ නිසා ආසන්න කාරණා හේතු සපයා දීමට තමයි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරනවා ඵලාපේක්ෂාවෙන් තොරව ඒක තමයි අපිට මේකෙන් හම්බෙන මෙවැනි වාර්තා ඉදිරිපත් කිරීමේ භාවනා කිරීම ලැබෙන කමටහන ඉච්චරයි. ඒ නිසා ඉදිරියට දැන් එක සැරයක් මේක වෙච්ච කෙනෙක් එදා පටන් ගන්නකොට මොනවද පස්සේ එහෙම නැත්නම් ලකලාසිය ඒකට කියන සමාධිස්සච නිමිත්තක් ගායියෝති කියලා පොතේ සඳහන් කර තියෙනවා. අන්නේ නිමිති ටික සපලසා දෙන්න සපෙලා දීලා එකලස් වුණොත් ඔය වගේ වෙයි. එතකොට ඔයටත් ඉස්සරහට යයි. ඔය රසවත් දේවල් වෙයි. නමුත් කිතියෙන් ලියන්න පුරුදු වෙන්න ඕනේ. වෙච්ච නැති දේවල් මේ ආ කියන නයි ඔඩොක්කේ දාගන්න යන්න එපා. ඒව නොකියා සිටීමෙන් රචනෙ කිටි කරන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා සක්මනට පිවිස වම දකුණ ලෙස පාදයටම සිත්තුමා සක්මනේ යෙදුණෙමි. වම් පාදයේ පොළවේ ගැටෙන විට සීතලකුත් වැලිවල වැලිවල රළු භාවයක් මට දැනින. දකුණු පාදයටත් එලෙසම දැනිනි. මෙසේ ටික වේලාවක් සක්මන් සක්මනේදී සිටින විට වඳුරන්ගේ ශබ්ද ඇසුණද එය බාධාවක් කර නොගතිමි. නමුත් මටත් නොදැනීම සිත වෙන අරමුණකට බැහැර ඇති බව මට දැනින. ඒ වහාම සිත නැවත සක්මනට යොමු විය. මේ ආකාරයට කීප වතාවක් සිදු වුවත් මා දිගටම සක්මනේ යෙදුණෙමි. මගේ මුහුණේ මුහුණ නාසය මත පීඩනයක් දැනෙන බවත් මට වැටහිණි. එයද නොසලකා සක්මනේම යෙදුණි. මෙසේ දිගටම සක්මන කරගත කරගෙන යන විට යම් අලස බවක්ද නිදිමත බවක්ද දැනෙන්නට විය. පර්යංක භාවනාව. මා පර්යංක භාවනාව ආරම්භ කර හුස්ම දෙස බලා සිටීමේ ආස්වාසය දකුණු නාස්පුඩුවෙන්ද ඇතුල් වීමක් එහිදී සිසිල් ගතියක් දැනුනි. වම් නාස්පුඩුවෙන් ආස්වාසය නොදැනිමි. ප්‍රස්වාසයේදී උණුසුම් සුසුම් රැල්ලක් නාස්පුඩු දෙකේම පිටබන බව නිරීක්ෂණය කළෙමි. මෙසේ මෙසේ හුස්ම දෙසට අවධානය යොමු කර බලා සිටීමේ එවිට මුහුණේ වම්පස කුඩා සතුන් නලියන බවක් දැනෙන්නට විය. එය නොසලකා ආස්වාසයත් ප්‍රස්වාසයත් දෙසට සිත යොමු කළෙමි. එවිට මුහුණේ දකුණුපස කුඩා සතුන් ගමන් කරන බවක් දැනුනි. එය නිකට දෙසටම පැතිරිනි. සිත දැඩි කරගත දැඩි කරගෙන හුස්ම රැල්ල දෙස බලා සිටීමේ ටික වේලාවකින් මගේ ශරීරය ගැහෙන්නට විය. හිඳගෙන සිටින ඉරියව්ව වැරදි දැයි මට සිතිනි. සිත විසිර ගිය බවක් දැනගතිමි. යලිත් හුස්ම දෙස බලා හිඳීමට තත්පර කිහිප කාලක් ගත වූ බව දැනිනි. ගරුතර ස්වාමින් වහන්සේ මාහට අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදික් නිරෝගී භාවයත් තිර ජීවනයත් වහවහා නිර්වාණය අවබෝධ සාක්ෂාත් වේවායි පතමි. සාදු සාදු මේ සක්මනේ සතහන් කරලා තියෙනවා බොහොම කෙටිවට මේ පිටිගියේ හිත නැවත අරමුණට ගන්න පුළුවන් කියලා. එතකොට ඒ ගත්තට පස්සේ අර පිට යන ඉස්සල්ලා වගේ අරමුණ තාන්ත දාන්තව තියනවද නැත්නම් ආපහු වෙනකොට අරමුණ ඇවිස්සීලාද නැත්නම් ආයාස කරුණාද කියන අන්නේ තොරතුරු තව මේකට ඇතුල් කරන්න ඔය දැන් ගත්ත ගැම්මේ ඇතින ප්‍රතිඵල ටික තමයි ඒ ටික නැවස අරමුණට ආවයි කියලා කියන්නේ නැතුව ආවට පස්සේ අරමුණ කොහොමද ඒකේ තමා එකතු වෙන්නේ නැති කොහොමද මොන ධර්මනේ විස්තර කියන එක එකතු කරුවා නම් අර මෙච්චර දුර ආපේකේ තෑග්ගත් අරගෙන යන්න තිබ්බා. දැන් මේ තෑග ගන්න නැතුව ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා නැවත අරමුණට එනකොට ආයත් පරියන්කේදී විසරණ ඉඳපු ගමන් සම්පූර්ණ හිත අවුල් වෙනවා. අවුල් වුණාට අලුතෙන් භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ පටන් ගත්තත් ආයෙත් උක තැම්පත් වෙනවා. අන්නේ විදිහට ඒ තමන්ගේම අත්දැකීම් ටික නැත් ආයෝජනය කරන්න ආයෝජනය කරලා සාර්ථක වෙච්ච වෙලාවේදී නැවත අරමුණට යනකොට ওই බාධා වෙන්නේ ඉස්සලා තිබුණු தත්වෙම්ම අරමුණ සාන්ත දාන්තව පැවැත්ම තියෙනවා නැත්නම් අරමුණ ඇවිස්සිලාද කියන එකවත් අඩු ගානේ බලන්න බල්ල වාර්තාකරන සුද්ධ කරගන්න ඕන කමටහන එහෙම ඉච්චාම මේ කතාව ඉවරයක් නැහැ පිට ගියත් ආයෙ පටන් ගන්න දෙයක් තියෙනවා අරමුණට ගියත් අරමුණ විසර් කියන දෙයක් ඒ නිසා දිගටම මේ හැම මොහොතකම ධර්මයත් එක්ක ඉන්නේ හැම වෙලාවෙම ධර්ම නියාමයක් එක්ක ඉන්නේ. එතකොට ජීවිතේම කමටහනක් වගේ වෙන්න පටන් ගන්නවා. ඒකට ඕන කරන්නේ අර නැවත අරමුණට ආවට පස්සේ විස්තර නොකියන ගතිය නිසා මේ කතන්දරේ යවනිකාවට කැඩිලා තියෙන්නේ. ඒක දිගට අඛණ්ඩ සති ධාරාවක් නිපක ශක්තියක් බවට ගැම්මක් බවට පත් කරගන්න කැඩිලා ආපහු එන වෙලාවේ විස්තරතාව වැඩි කරන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසానයි. වාචික ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කිරීමට යෝගිනීන් දෙපළක් ඉල්ලා සිටියා ඒ සඳහා අවස්ථාව. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මම මේක වාචිකව මේ ප්‍රශ්න ප්‍රකාශ කරන්න තීරණය කරේ මේ මගේ මේ පළවෙනි භාවනා වැඩසටහන ලංකාවේ කෙරෙන පහුගිය අවුරුදු 5ක විතර කාලයක් බටහිර රටක තමයි භාවනාව යෙදෙන්නේ. ඉතින් ඔබ වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා අපිට ලැබෙන්නේ නැහැ. එහෙනම් සාකච්ඡා කරන්න. ඒ හින්දා මම හිතුවා මේ මේ පිටින් පිට එන ප්‍රශ්නයක් මම ඒක ඒ හින්දා ඉදිරිපත් කරන්න හිතුවා. ස්වාමීන් වහන්සේ දැන් අපිට තියෙන කාලය සහ වැඩත් එක්ක බොහොම කැපකිරීමකින් තමයි මහන්සියකින් අදිෂ්ඨානයකින් උදේට පැයයි හවසට පැයයි වගේ භාවනාව කොහොම හරි ප්‍රැක්ටිස් කරගන්න හදනවා. ඊට පස්සේ කාලයක් මේක කරගෙන ගියාම ඉන් පිටින් දැන් අපි ගොඩක් වැඩවල නිරත වෙනවා රාජකාරි වලට යනවා කෝච්චි වල යනවා ඒ වගේ වෙනකොට සමහරලාට තේරෙනවා මේ එකපාරම තියෙන සිතුවිලි ඔක්කොම ක්ලියර් වෙලා ගිහිල්ලා අපි හිතමු මේ අධිවේගී දුම්රියක යනවා නම් ඒ දුම්රියේ ස්පීඩ් එකත් එක්ක බ්‍රෙත් එක එකතු වෙලා එකපාරම හැමදේම ක්ලියර් වෙලා ගිහිල්ලා නිකන් white blank sheet එකක් වගේ වෙලා ඔක්කොම දේවල් නැති වෙනවා. නමුත් දැන් මේ தত্ত্বය මේ ගොඩක් වෙලා බලන් ඉන්න බෑ. මේක නිකන් හොරෙන් වගේ තමයි පේන්නේ. ඒක හරියට when you are driving අර මේන් මිර එක නෙවෙයි නිකන් සයිඩ් මිරර්ස් වලින් පාර පේන්නේ. ඒ වගේ මොමන්ට් එකක් එනවා. හැබැයි මේක අර ලොකුවට බලන්න ගියොත් මේක නැති වෙලා යනවා. ඇත්තටම සමහරලාට දිගටම මේක ඔබ්සර්ව් කරලා කරලා බලනකොට හිතෙනවා අර දිනපතා කරන ප්‍රැක්ටිස් එක හින්දා තමයි මේක වෙනව ඇත්තේ. ඒ වගේම තව ඔබ්සර්ව් කරාම පේනවා අර බලන්න ඇති වෙන ආසාව හින්දාමයි මේක නැති වෙන්නේ කියලා. ඒක හරි ක්ලියර්. ඊට පස්සේ වෙන්නේ දැන් අපි හිතමු දැන් අපි ව්‍යායාම කරන වෙලාවල් තියෙන පිහිනුම් තටාකයක පිහිනනවා. එතකොට මට හිතෙනවා සක්මන් භාවනාවට සමානයි කියලා. මොකද මේ කකුල් දෙක සහ ඉනේ ප්‍රෙෂර් එකෙන් තමයි වතුරේ ගොඩක් ඉස්සරහට යන්නේ. එතකොට හොඳට තේරෙනවා වම් කකුල දකුණු කකුලේ ගැසීම වෙන්නීම එහෙම තෙල්ලා මීටර් 50ක් විතර යනකොට සම්පූර්ණයෙන්ම ආයමත් අර තත්ත්වයට යනවා. අර නමුත් අර වතුරේ ගැඹුරේ හින්දා බයක් ඇති වෙනවා මේ මොන හරි වෙයිද කියලා ආය ආය අර තත්ත්වයට යනවා. ඉතින් දැන් සමහර වෙලාවට මම උත්සාහ කරනවා හිතන්න දැන් උදේට වාඩි වෙනකොට ලොකු කැපකිරීමක් කරලා ලොකු ධෛර්යයක් අරගෙන ලොකු වීරයක් අරගෙන සීතල කාලවල එහෙම ලොකු ඉෆෙක්ට් එකක් දාලා තමයි උදේට වාඩි වෙන්නේ නැත්නම් එළියට පාක් එකකට ගිහිල්ලා සක්මන් කරන්නේ. එතකොට ඒ ඊට පස්සේ ගෙදර ඉතාමත් ඔෆිස් එකේ වුණත් මහන්සිලාක කොෆි මග් එක තියන් ඉන්නකොට තේරෙන ඇඟේ ভাইබ්‍රේෂන් එක ඇවිල්ලා මග් එකත් ගහනවා කියලා. එතකොට මට හිතා ගන්න බෑ අච්චර මහන්සි වෙලා ඉෆෙක්ට් එකක් අරගෙන අපි සතිය ලීඩ් කරගන්න යනවා. ඊට පස්සේ අර ඔක්කොම අතහැරලා නිකන් වෙන වැඩක් කරන වෙලාවට සතිය ලීඩ් වෙනවා ඉබේම. නමුත් මගේ සාමාන්‍ය දැනීම මට කියනවා අර කැපකිරීම සහ ප්‍රැක්ටිස් එකකින් හින්දා තමයි මේ ලීඩ් එක එන්නේ කියලා. මට ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්න අවුරුදු 30ක් 40ක් භාවනා කරාම ඔබ වහන්සේලා වගේ උතුමන්ලා මේ සතිය ලීඩ් එකෙන් දෙන්නේ. එතකොට ඒක මේ ෆෝමැට් එකෙන් වෙනස් නේද? ඔය පේන ෆෝමැට් එක. අපිට හොඳටම පිස්සු. අනීප කරන්න බෑ. හොඳ ඒක ඇවිල්ලා තියෙනවා. විශ්ව හොඳ ඒක තියෙනවා. ඔය දැන් ලාවට තියෙනවා. තාම මදි. ඔහොම යනකොට යනකොට හොඳ ඒක එනවා. මේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට කිසි වැඩක් නැතුනට එක එකක් දවසට පැය දෙකක් භාවනා කරන්නේ නැහැ. ආමුදුරුවත් කරන්නේ මේ නැති වෙච්ච මනස මැරෙන්න හදනවා. නේ අපි පිටරට ඉන්න නිසා, සීතීත්ව නිසා, පාක්ක ගන්න නැති නිසා කියලා ඒ ජීවිත කොහොම හරි තටමලා පය දෙකක් හරි කරනවා. කන පැලෙන්න ගන්න හිතෙනවා. මෙහි ඉන්න කට්ටියට මොනවත් නැහැ සමසීතෝස්න දේශගුණේ සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දියවැලි අතරමැද ඉඳගෙන පිස්සු කෙල කෙල ඉන්නේ. ඒ නිසා පිටරට යන්නම ඕනේ. පිටරට ගිහලා ආය ලංකාව දිහා බලන්නම ඕනේ. බලනකොට පේනවා මේ දෙක කොච්චර පටලවගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කරගෙන යනකොට අපි අද උදේ ධර්ම ශ්‍රීසනාවක් කෙරුවා තබ්බදම්ම මූලපරියාය සූත්‍රය සරුවචන්සි දේශනා කරනවා. රහතන් වහන්සේට තියෙන හිත ඔක්කොම තියෙනවා අසුතවත් පුතඥය. ඒ පැටලිලා තියෙන්නේ. ඉතින් එයා ඒකෙන් කතන්දර හදනවා. සුතවත්තරී ශ්‍රාවකේව වෙන් කරනවා. රහතන් වහන්සේ දන්නවා ඉපදෙනකොට මේ සේරම තියෙනවා. අනාගත තියෙන එකනට කියනවා පුතඥය කියලා. ඒක එක එකක් වෙන් කරලා වෙන්නේ එකනට කියනවා සීක කියලා. ඊට පස්සේ මේව මගේ නෙවෙයි මගේ නෙවෙයි කියලා තීරණලා ඉවරලා විහිකන්නේ කරනවා කියනවා රහත් කියලාත් ඔය අපිට තියෙන තියෙන ධ්‍යාන හෝ මාර්ගඵල හෝ මොකක්වත් හැංගි ඒක විලන මූලික සටහන් නැති කෙනෙක් නෑ මේත ස්වභාවය. ඉතින් ඒව මේ කාමයට එක්ක අනාගෙන පටලවාගෙන මෙතර කිසි වටනකමක් නෑ මේ. කිරි ටිකක් ගොමත් එක්ක කලවුන උනාට පස්සේ කිරි වල වටනකමක් නෑ. කිරි ටික මුත්තත් එක්ක කලවුන වෙච්ච ගමන් කිරි වල වටනකමක් නෑ. නිසා කිරි දෙන භාජනෙ කොම දාන්න එපා. කිරි දෙන භාජනෙ මුත්‍ර දාන්න එපා. දැන් පුත්තජනය කියන්නේ මේ ඔක්කොම එකට දාලා බලාමල්ලක් හදාගත්ත කෙනා. භාවනා කරලා බලන්න බිනවා මේ මේ ওই කෝච් එකේ ස්පීඩ් එකේ යනවා වගේ හිතේ යන ගතිය. ඒ වෙනත මේ කෝපි මංගේ කල්නකොට තියෙන මේ ভাইබ්‍රේෂන් එක භාවනා කරලා එන එකක් නෙවෙයි. ඒ මනුස්සකමේ ඇති. අනාගත්තට පස්සේ පටලවා ගත්තට පස්සේ වටිනාකම අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ තියෙන අරහං ගුණය කියන්නේ පිවිතුරුයි. මේකේ මේක අනාගත නැහැ. ඉතින් ඒ නිසා තඹ වුණත් පිරිතුරු නම් හොඳ තඹ හොඳම සන්නායකයා. පිවිතුරු වෙන්න වෙන්න රත්තරන් සන්නායකයා. ටික කලවම් වුණොත් ඒකේ සන්නායක භාවය නැති වෙනවා ස්ථානීය ක්‍රියාවක් ඇවිල්ලා රත් වෙන්න පටන් ගන්නවා. ඒක සන්නායනේ නැති වෙනවා. ඉතින් අපි වෙලා තියෙන්නේ අනාගන්න එක තියෙන. අනා ගන්නවා කියන්නේ බඩු හැ. බඩු වෙන් කරලා නැහැ. ඒකම තමයි කියන්නේ වේගය සහ ප්‍රවේගය අතර වෙනස. අපි ළඟ තියෙන හිතවිලි එකිනෙකට ගැටෙනවා. දිශාගත වෙච්ච ගමන් මේක නිවනේ. ඉතින් දිශාගත කරන්න තමයි කාන්දම් කැලලකට යකඩ කැලලකට කාන්දම් කැලල දිගට අතුල්ලන අතුලට කාන්දම් යකඩ කාන්දම් වෙනවා. එතකොට ඒක දිශාගත වෙනවා. එතකොට ඒක උතුරට විතරයි හැදෙන්නේ. යකඩ කැලලකට ඒකමයි ගුනේ. නමුත් අංශු වික්ෂිප්තව තියෙන්නේ. මේ කාන්දම් කැලලම තමයි යකඩ කියන්නේ. කාන්දමකට යකඩයකට කාන්දමක ඇත ගත ගත ගතිවොත් කාන්දම දිශාගත වෙන. ඒ නිසා අපි මේ දිශාගත වෙන්න කරන ප්‍රයත්නයේදී මේ අතරමැද තියෙන. ඉතින් අතරමැද කාන්දමක් හදාන්න වලදී වැටුනොත් රත් වුනොත් අර කාන්දම නැතින තියෙනවා. ඉතින් ඒක හේම අතක ගත යන්නේ. සත්පුරුෂෙත් එක පිරිමැදි මැදි ඉන්න තියන්නේ කියනවා. සත්ධර්මෙත් එක පිරිමැදි මැදි ඉන්න තියන්නේ. ඒ අතරමැද පුත්තජන කට්ටියක් එක හිටියොත් කිරි කලෙයි ගොම කඳුලයි. අපි කියන්නේ ඈතින්දලා කියනවා කලේ පෙනෙලා ඒ ඉවරයි ඔක්කොම ඉවරයි. ඒ මේ කිරි දෝන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අසේවනාච බාලාන. පළවෙනිම මංගල කාරණේ. සේවනාච බාලාන. ඊට පස්සේ තමයි පණ්ඩිතානංච සේවන. ඉතින් අපි කියනෝනේ අසේවනාච බාලානොත් ටිකක් තියාගෙන පණිතා පණිතරන්ත සේවනත් බැරිද කියලා අමාරු ඒ නිසා අසේවනාච බාලන අයින් කරනකොට නිකම් වෙනවා. ඉතින් ඕක දිගේ කරගෙන යන්. ওই ටික තමයි අමාරු හරිය. දැන් තියෙන්නේ ඕකටම යන්න දෙන එක. යනකොට යනකොට මේවා නිකන් පෝලරයිසේෂන් පටන් ගන්නවා. ඒ ඔක්කොම මේ ස්ට්‍රැටිෆිකේෂන් එන්න පටන් ගන්නවා. රිෆයින්මන්ට් එක ස්ට්‍රැටිෆයි වෙනවා. ඒ ඒ මොනවද කියන්නේ ස්පෙસિෆික් ග්‍රැවිටි වල හැටියට එහෙම ස්ට්‍රැටිෆයි. ඒකට ඒක එක තැනින් ටැප් කරන්න පුළුවන්. දැන් තියෙන්නේ ඒකේ අර කලවම් වෙලා කුකුරෝ කරන වෙලා. විශේෂයෙන් මේක පේන අවස්ථාවේදී නැති වෙනවා. අතට. ඒක තමයි. ඒ නැති වුණාට කතාවකත් ආයේ එන්න බැරි වෙන්න නැති වෙන්නේ නැහැ. අතුණ මතුණාට ඒ හිතින්නේ නැහැ. මේකට කියනවා සන්තතිය කියලා. ෆ්ලක්ස්. for example දැන් දැන් මේ දවස් ටිකේ හරි අද තමයි මගේ පරියන්ක වාඩි වෙන එක හරි ගියේ. නමුත් දැන් මේ දවස් ටිකේ එහෙම වුණේ නැහැ. නම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මෙහෙන් ගියාට පස්සේ ඔන්න ඔය ඔය ඔය මේ ෆෝමියුලා එක එන්න පටන් ගන්නවා. එක්ක අනාගාමි එක්ක අනාගන්නවා. අනාගාමි නැත්තම් අනාගන. අනන සුඛය කියලා එකක් තියෙනවා හරිද? මොකද අනන සුඛය කියන්නේ මේ තියෙන දේවල් ඔක්කොම අනනවා. තව අනන සුඛයක් තියෙනවා ණය නැතිකම කියලා එකක්. ඉතින් බුදුරජාණන්සේ දේශනා කළා තිනවා ගොවියා එදා වේල හම්බ කරන කනවා කාටවත් ණය නැහැ. දැන් ඉන්නේ ඕනේ ලොක්කේ කල්බදු ක්‍රමයේනේ ජීවත් වෙන්නේ. හැම එකම ණයනේ. අරක තියෙන අන්නන සුඛේ කිසිම ණයක් නැහැ. දැන් අපිටත් තියෙන අන්නන සුඛයක් තීරම අනාගත්තා. ඉතින් අනාගාමි අනාගන ළඟ ළඟ ළඟ යන දේවල්. ඕක තේරුම් ගත්තේ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ මේ පෘථජ්ජනේ රහත් වෙන්නේ කොහොමද කියලා. අපි දන්නේ රහතන් වහන්සේලා උපදිනවා. එහෙම නැත්නම් මේ පෘථජ්ජනේ හැමදාම පෘථජ්ජන නෑ බුදුහාම කියන පෘථජ්ජන රහත් වෙන්නේ ওই අතරමැදදී ඔය ට්‍රාන්සිෂනල් පීරියඩ් එකක් තියෙනවනේ ඒක මාරු වෙන වෙලාවක් හරිම විචිත්‍රයි. ඒ කාලේ විස්තර කරන්න බැරි තරම් ඒක හරි ඩයිවර්සිෆයිඩ්. හරිම মালටි ඩයිමෙන්ෂනල් තියෙන එක නයික එක නයික එක ක්‍රමයට ඔක තේරුම් ගන්න. ඒ නිසා ගේම ගේම අතාරින්න නැතුව කරගෙන යන්න. එතකොට ස්වාමීන් වහන්සේ මේ ඩේලි ප්‍රැක්ටිස් එක ඉන්ක්‍රීස් කරගෙන හරි යන්න බලන්න ඕනේ නේද? කන්සිස්ටන්සි තියාගන්න ඉන්ක්‍රීස් කීටවත් නැතත් ගත්ත කාලසටහන් දිගට කරන්න. එතකොට ඒකේ වේගය ප්‍රවේගයක් බාටපත් වෙනවා කියන එක අපි පෙට්‍රල් දාලා කරන එකක් නෙවෙයි. වේගය අල්ලගෙන යනවනේ අනිවාර්ය ප්‍රවේගයක් කරනවා. ඒ නිසා වැඩි කරන්න දඟලන්නත් එපා. හැමදාම කරන එක කරන්න. එහෙමයි. මම කියනවා මම දැන් පැහැදිලිවම ඒක තරහ වෙනවා කියලා ඕගොල්ලෝ දිගටම මිනිස්සු මරන්න. බුදුහාමුදුර ළඟට ඇවිල්ලා නිවන් දක්නවා අඟුලි බාලවා. දැන් හොයාගෙන ඉනවා දැන් මේ මිනිහ 999ක් මරලානේ. අපිට මොන මගුලක්වත් කෙලින් කරගෙන යන්න බෑ. මොනම දෙයක්වත් අපේ හොඳේ පා නරකේ පා මොකක් හරි එක දිගට කරා. භෞතික විද්‍යාව මොනිනොතේ පොතේ තියෙනවා පාලමක හරිත ගුරුත්ව කේන්ද්‍රය බලලා ජිල් බෝලකින් ගහන්න කියලා. ගහපම මුළු පාලම හෙල්ලෙනවා. ඒ කම්පන වේගයට දෙවෙනි ජිල් බෝලෙත් ගැහුවා නම් තුනක් ගැහුවා නම් ජිල් බෝල වලින් පාලම කඩතයි. හැබැයි හරියට ගුරුත්ව කේන්ද්‍රයට ගහන්න. හරියට ඒ කම්පන යන ගහගෙන ගහගෙන ගහන ගියොත් ඔය ඉංජිනේරු හදපු පාලම බුකුරලා වැටෙනවා. ඒ නිසා පාලමක කවදාකවත් හමුදාවකට මාච් කරන්න දෙන්නේ නැහැ. බැරි වෙලා හරි අර ভাইබ්‍රේෂන් එක මේකේ ভাইබ්‍රේෂන් හරි ගියොත් පාලම කඩාවැටෙනවා. ඒ නිසා පාලමක යනකොට කියනවා නිකන් අසංවිධිතව යන්නේ කියලා. ඒ නිසා මේ සංසාර පාලමට ගිල් බෝලයක් යන දිගට ගහන කුඩු කුඩු යන. ඒකනේ බුදුචානන්සේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයක් සහිත ප්‍රජාවට කියන්නේ මම දැකලා කියන්නේ මහණෙනි කිය. අපිට බුදුහාමුදුරට විශ්වාස නැහැ දුන්නාට බුදුහාමුදුරට අපි විශ්වාසයි. ඇති නේද? ඔමිස්සති සම්න පින්සිත වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත සහ වාචික ප්‍රශ්න අවසానයි. කාලය හෝරාවත් ඉක්මවා යනවා. මට හෙට මතක් කරන්න තියෙනවා හෙට මට දෙක වෙන්නත් ඉස්සලා පිටත් වෙන්න වෙනවා. මේ තුන වෙනකොට ඉන්න ඕනේ මීපේ. ඒ නිසා අපි හෙට ඉවර වෙන දවසේනේ. එහෙමයි. ඒ නිසා පුළුවන් තරම් කලින් පටන් අරගන්න ස්තෝත්‍ර කවි අහන්න වෙලාවක් එන්නේ නැහැ. හරිම සෝකයි. මොකද මේ හදිසි වැඩකට යන තියෙන නිසා ඒ නිසා මේ මට දෙකට කාලක් විතර තියෙද්දි වැඩ ඉවර කරන්න ඕන නිසා අපි 12 මාට විතර වගේ රැස්සෙමු. ඇසලයි කරන්න තියෙන කාරණා ටික කරමු මාත් නැත්නම් හරි ආසයි ඔය කවි අහන්න නිකන් හරි සෝක් සෝක් කියලා කියනකොට අහන්න ආසයි. ඒ හැබැයි මෙහෙමයි කට්ටිය මේ ප්‍රියතිලක් හොඳයි කියන එක කියන්නේ. ඒ මම මම ගැන ඉස්තෝත්‍රණු කිව්වට ඉතින් ඒක නිසා මේ ඊට කලින් ඉවර කරන්න වෙනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. දැන් එන අපි මෙතනින් අපේ වැඩ පිළිවෙල સમાપ્ત කරනවා. ශිළු දිනාටම තෙරුවන් සරණයි.